බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවටම නිවන් මාර්ගය නිවන පිණිස මාවත පෙන්වා වදාලේ මේ කාරණා 37 ඇතුළත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකිත දේශනා කරන ගම්බීරම ධර්මයේ කුමක්ද? ගැඹුරු විශේෂයෙන් අවබෝධ කොට දේශනා කරන ගැඹුරුම ධම තමයි බුදුරජාන් වහන්සේ වදාලා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයේ දැන් අර සාගරයකට උපමා කොට පහරාද සූත්‍රයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මුතුමැණික් කියලා දේශනා කොට වදාළනේ සාගරයේ තියෙන මුතුමැණික් වගේ තමයි කව බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37 තමයි කව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට මේ පින්වතුන් කල්පනා කරලා බලන්න සාගරේ ඒ මුතුමැණික් සත්‍රුවම් මේ මාණික්‍ය තියෙන්නේ සාගරේ ගැඹුරේම. ඒක තමයි ගැඹුර. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වචනයකින් කෙලවර නොවි මේ බුද්ධ ශාසනයේ ගැඹුර ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 කෙලවරටම පුරුදු කරන එක. නිමාවක් දක්වාම පුරුදු කරන එක. එතකොට බුද්ධ ශාසනයේ පතුල ස්පර්ශ කළා වෙනවා. එතකොට ඒ බෝධිපාක්ෂික ධර්ම 37 තමයි සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඊටුට අපි මෙතෙක් කාලයක් සතර සතිපට්ඨානය තමයි ඉගෙන ගනිමින් සිටින්නේ. පළවෙනි කාරණා හතර කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා දැන් මේ දවස්වල ධම්මානුපස්සනාව ඉගෙන ගන්න. සතර සතිපට්ඨානෙත් වැ හොඳට හිත වැඩෙනකොට ඒ සතර සතිපට්ඨානේ උපරිම ස්වභාවය තමයි ධම්මානුපස්සනාවේ තියෙන්නේ. දැන් අද ඔබට අහන්න ලැබෙනවා ධම්මානුපස්සනාවේ භාවනා බොජ්ජංග භාවනා. බොජ්ජංග භාවනා කියලා කියන්නේ පින්වත්නි මේක විශේෂ කාරණාවක්. සාමාන්‍යයෙන් මේ කාරණාව නිතර සමාජයේ කතා වෙන දෙයක් නෙවෙයි. මේ බොජ්ජංග කියන වචනය බුදු කෙනෙක්ම පහළලා තමයි දේශනා කරන්නේ. බොජ්ජංග කියන වචනේ බුදු කෙනෙක්ම පහළ වෙලා දේශනා කරන්නේ. බොජ්ජංග කියන වචනේ බෝධි අංග අවබෝධයට උපකාරක අංග සත්බොධ්‍යංග අංග 7යි. මේ සත්බොධ්‍යංගත් තමා තුල වැඩෙන බව ශ්‍රීය පිහිටවන්න ඕනේ. ඒකට කියනවා ධම්මානුපස්සන, බොජ්ජංග භාවනා කියලා. එතකොට මේ බොජ්ජංග භාවනා කියන එක ඒ කාලේ ආර්ය ශ්‍රාවකයෝ හරි ආශාවෙන් පුරුදු කරපු එකක්. විසාකා මහෝපාසික හරි නිතර කැමැති භාවනාවක් විදිහට පුරුදු කළා කියන බොජ්ජංග භාවනාව. ඒ හරි කැමැති කියනවා. මුතුළු මේ ගිහි ශ්‍රාවකයන් අතර. එතකොට අද කාලේ බොජ්ජංග භාවනා කියන කතාව පසක තැබීවා. සත්ත්ව බොජ්ජංග කියන වචනේවත් සමාජයේ කතා වෙන්නේ නැති තරම්. හැබැයි යාන්තම් පිරිසජ්ජයනා කරන නිසා චොන්ද තේර බොජ්ජංගය මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගය මහා කස්සප තේර බොජ්ජංගය ආදී බොජ්ජංග පිරිත් කියන නිසා යාන්තම් පිරිතකදී බොජ්ජංග කියන එක ඇහෙනවා. එතකොට ලෙඩක් දුකක් වුණ වෙලාවටත් බොජ්ජංග පිරිත් කියනවා. එතකොට පින්වත්නි සත්බුද්ධංග කියන එක ඊට අර පරිශ්‍රණය දැන් අපි ඉගෙන ගන්න ඕන. මොකද මේ ධර්මයේ අපි ඉගෙන ගන්න එක හරිය උපකාරයි. තේරෙන්නේ නැහැ කියලා මේ මොනවද දන්නේ මේ කියලා එහෙම අතාරින්න එපා. සවම්පතට ශ්‍රවණය වුණත් වාසනාවක්. මේ සත්බුද්ධංග කියන කාරණා. රෝගයෙන් ගිලන් වෙලා වැඩ සිටපු භාග්‍යතුන් වහන්සේ රෝගයෙන් ගිලන් වෙලා හිටපු මහා මුගලන් මහරහතන් වහන්සේ රෝගයෙන් ගිලන් වෙලා වැඩ වාසය කරපු මහා කස්සප මහරහතන් වහන්සේ ඒ උත්තරමයන් වහන්සේලා අතිශයින් ගිලන් වෙලා වාසය කළා ඒ ගිලන් වෙලා වාසය කරපු ළමයි බොජ්ජංග කියන වචන සත්ත බොජ්ජංග ශ්‍රවණය කළ පමණින් සියලු රෝගය සංසිඳී ගියා. ඉතින් මේ අපි බලමු මොකද්ද මේ බොජ්ජංග කියන්නේ කියලා. ඒතර දැන් මම ඔබට කියවා සත්බොජ්ජංග කියලා කියන්නේ බොජ්ජංග කියන්නේ බෝධි අංග. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංග 7. පුනච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු මේ කරුණෙහිලා භික්ෂුව තවත් භාවනාවක් කරනවා සත්ත බොජ්ජංග භාවනාව ධම්මානුපස්සනාවේ. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා සත්ත බොජ්ජංග කෙරෙහි කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජහතං සති සම්බොජ්ජංගෝති පජානාති. තමා තුළ සති සම්බොජ්ජංගයේ තියෙනකොට තමා තුළ සති සම්බොජ්ජංගේ තියෙනවා කියලා දැනගන්නවා. අන්න ධම්මානුපස්සනාව. අසන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති. තමා තුළ සති සම්බොජ්ජංගේ නැති කල්හි තමා තුළ සති සම්බොජ්ජංගේ නැත කියලා දන්නවා. යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාද හෝති. යම් ආකාරයකින් නූපන් සති සම්බොජ්ජංගේ උපදින්නේද? ඒ ආකාරයෙන් මේක දැනගන්නවා. පංච ප්‍රජානාති. යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච ප්‍රජානාති. යම් ආකාරයකින් උපන්නා වූ සති සම්බොජ්ජංගය භාවනා වශයෙන් පරිපූර්ණත්වයටපත් වේද ඒද මනාව දැනගනි. ඔන්න සති සම්බොජ්ජංගය පිළිබඳව මූලික කාරණාව. ඔන්න භාවනාව. දැන් විස්තර කරලා දෙන්න. දැන් සත්‍ය බොජ්ජංග කියනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක කාරණා හතක් තියෙනවා. පළවෙනි එක තමයි සති සම්බොජ්ජංගය. දෙවෙනි එක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. ඊළඟට සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඔන්න කාරණා හතර. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ මොකද්ද? සතිය කියන්නේ සතර සතිපට්ඨානෙට. කායගත සතිය. ඒතකොට සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ. මේ විදිහට හොඳට සතර සතිපට්ඨානෙ වඩනකොට චතුරාර්ය සත්‍යයට අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස සතර සතිපට්ඨානයේ මගේ සිහිය පිහිටනවා කියලා ඒ භික්ෂුවට දැනෙනවා. ඒක සති සම්බොජ්ජංගය. ඒ සිහිය පවතින්නේ විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග්ග පරිණාමෙන්. ඒ කියල කියන්නේ විවේකයට නැඹුරු වූ විරාගයට නැඹුරු වූ නිරෝධයට නැඹුරු වූ නිවනට නැඹුරු වූ විදිහට තමයි සිහි ඒ සිහිය තියෙන්නේ. දැන් මං කිව්වේ දැන් සිහියෙන් අපි වැඩක් කරනවා. අද අපි කියමුකෝ වයරින් එකක් කරනවා සිහියෙන්. එතකොට අපි කියමුකෝ පොඩි මේ මොකක් හරි අපි අපි කියමු ෆෝන් හදන කෙනෙක්. ඒ ෆෝන් හදන කෙනා ඒ වැඩේ කරන ඉතාමස්සීයෙන් සර්කිට් එකක් පාසන කෙනෙක් ඉතාමස්සීයෙන් සිහියෙන් ඒක කරනවා ඊළඟට ඩ්‍රයිවිං කරන කෙනා හරි සිහියෙන් කරනවා ඒකට එයාගේ සිහිය දෙන්නේ ඒ වැඩේට ඩ්‍රයිවිං කරන කෙනාගේ සිහිය තියෙන්නේ වාහනේ පරිස්සම් කරගෙන ඒ යන කටයුත්තට. එතකොට ඒ කටයුත්ත ඉවර වෙච්ච ගමන් වාහනේ ඒ කටයුතු ඉවර වෙච්ච ගමන් එයා ආයේ පරණ කටයුතුත් එක්ක වාසය කරනවා. අර සර්කිට් එක පාස් වෙන එක නම් හිමීට සිහියෙන් මේ මේ කටයුත්ත හිමීට කරලා ඒකෙන් ඉවර වෙනවා. සතර සතිපට්ඨානයේ සිහිය පිටවන කෙනා. ඒ සිහිය කෙලවර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. එතකොට යාට තේරෙනවා මගේ සිහිය පවතින්නේ අවබෝධය පිණිස. මේ සතර සතිපට්ඨානයේ සිහි පිහිටන එක එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන්න පිහිටනවා කියන එකට තමයි සති සම්බුද්ධංගය කියලා කියන්නේ. අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිහිය පිහිටනවා. සිහිය පිහිටන්නේ සතර සතිපට්ඨාන. දැන් අපි මේ ඉගෙන ගන්නෙ. ඊට පස්සේ පින්වත්නි එතකොට ඒ සති ඒ සිහිය තමා තුළ තියෙනවා නම් තියෙනවා කියලා දන්නවා. ඒ සතර සතිපට්ඨාන සිහිය තමා තුළ නැත්තම් නැහැ කියලා දන්නවා. බොජ්ජංග භාවනාව. යම් ආකාරයකින් යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. නෝපන් සති සම්බොජ්ජංගේ උපදිනවා. පින්වත්නි නෝපන් සති සම්බොජ්ජංගේ උපදින්ට ආධ්‍යාත්මික ගුණයක් තමා තුළ තියෙන ප්‍රධානම ගුණය වෙන්න ඕන කියලා යෝනිසෝ මනසිකාරය. එහෙනම් සතර සතිපට්ඨානේ හරියට තේරුම් අරන් වඩන්නත් මොකද්ද ඕනන්නේ? යෝනිසෝ මනසිකාරය. එතකොට දැන් ඔබට මේ ධර්ම ශ්‍රවණයේ පින දැන් රැස් වෙනවා. එතකොට මේක වඩන්ට මේක තේරුම් ගන්න තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න උපකාරී වෙන්නේ යෝනිසෝ මනසකාරය. එතකොට යම් මේකින් යෝනිසෝ මනසකාරය මුල් වෙලා නෝපං සිහිය සතර සතිපට්ඨානය තුළ උපදිනවා තමයි. සති සම්බොජ්ජන්නේ. ඒකත් දන්නවා මනසේනෝනේ. ඊළඟට ඒ බොජ්ජංග උපදින්න බාහිර අංගයක් විදිහට කල්යාණ මිත්‍රයා තරම් කෙනෙක් නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවට අනුව යම් විදිහකට ඒ උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනායේ පාරිපූර්ණියා හෝති භාවනාව වශයෙන් පරිපූර්ණත්වයටපත් වෙනවද දිනෙන් දින සතර සතිපට්ඨානයේ තමන්ගේ සීය දියුණු වෙවි යනවද භාවනාව වශයෙන් එයත් ඒකත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඒක තමයි සති සම්බොජ්ජංගය. එහෙනම් මේ බොජ්ජංග භාවනාව කියන එක තනියෙන් කරන එකක් නෙවෙයි. ඒක අර කායගත සතිය ආදී මේ සතර සතිපට්ඨානයේ සීය පිහිටවෙන පිහිටවීම තුලින්ම වැඩෙන භාවනාවක්. ඒකයි පින්වතුනි මේ බොජ්ජංග භාවනාව අවසානයේ දැන් තියෙන්නේ. දැන් සමහර වෙලාවට සතර සතිපට්ඨාන දේශනා මාලාව සමහර තදින් අවසන් වෙන්නත් ඉඩ. දැන් ඒකයි අවසානයේද තියෙන්නේ. බොජ්ජංග භාවනාව කියන එක පටන් ගන්න ආරම්භයේ කතාවක් නෑ. ආරම්භයේ සතිපට්ඨානේ කායානුපස්සනාව. මේ තුල සිහිය පිහිටවාගෙන යනකොට ඒ සිහිය චතුරාර්ය සත්‍ය අවබෝධයටම සිහිය සතර සතර විපත්තානේ සිහිය පිහිටුවීම පවතිනවා සති සම්බොජ්ජංගේ ඊළඟට මෙයා මේ සතර සතිපට්ඨානේ සිහිය පිහිටවනකොට ඒ සිහිය පිහිටවනකොට ඊටමත් නොනින් යුක්තව කය ගැන විමසනවා වේදනාව ගැන විමසනවා සිත ගැන විමසනවා. නීවරණ ගැන විමසනවා. පංච උපාදානස්කන්ධය ගැන විමසනවා. ආයතන හය ගැන විමසනවා. දැන් ඒකනේ මේ සතිපට්ඨාන භාවනාව. එහෙම විමසනකොට එහාට ඒක විමසන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යථා ස්වභාවයනේ විමසන්නේ. අන්නේ විමසන එකට තමයි කියන්නේ ධම්මවිචේ සම්බුද්ධං කියලා. එතකොට ඒ විමසීම යාගේ තියෙන්නේ නිවන කරාමයි. නිවන කරාමයි. දැන් පින්වතුනි අපි ඔන අපරාධයක් වුණා පස්සේ විමසීම් කරන එක එක්කෙනාගේ. එතකොට තොරතුරු අරගෙන මේ අපරාධයට අදාළ දඬුවම් දීලා ඒක එතන ඉවරයි. බඩුවක් නැති වුණාට පස්සේ අපි විමසීම් කරනවා, හොයනවා, බලනවා, කතා කරනවා. ඒක හම්බුනාට පස්සේ එතනින් ඉවරයි. ඒව නෙමෙයි ඊළඟ අපිට කෙනෙක් ගැන සැක හිතෙනවා. ඒකට අපි යා ගැන විමසීම් කරනවා. ඒක නෙවෙයි. මේ විමසන්න විමසන්න මෙයාට තේරෙනවා චතුරාර්ය සත්‍යමයි අවබෝධ වෙන්නේ කියලා. එහෙනම් එයා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම විමසීම තමා තුළ සතර සතිපට්ඨානය තුළින් ඇති වෙනකොට ආන්නේ විමසීමට කියන නම තමයි ධම්ම විචේ සම්බොජ්ජංගය. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගයක් තමා තුල තියෙනකොට තියෙනවා කියලා දැනගන්නවා. නැතිකොට නෑ කියලා දැනගන්නවා. යෝනිසෝ මනසිකාරය මුල් වෙලා තමා තුල නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදිනවා. ඒකත් දැනගන්නවා. උපන් විමසීම තව තව සතර සතිපට්ඨානයේ සිය පීඨවීම තුලින් අවබෝධයක් කරාම වැඩි යනවා. භාවනාය පාරිපූර්ණය හොති ඒකත් දැන ගන්නවා. මෙන්න මේ ඒ දැන ගැනීමට කියනවා ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සන භාවනාවක් නේ. එතකොට බින්වතුනි මෙයාට මේ සතර සතර සතිපට්ඨානයේ සීය පිහිටවීම විමසීම තුළ වැඩෙන්නෙම වීරිය. මේ මේ වෙනකොට මෙහාගේ කුසීතකම් බැහැර වෙලා ගත වෙන මොහොතක් පාසා සසර දුකින් නිදහස් වෙන්න තමයි වීරිය කරන්නේ. ඒ වීරිය තුළ අකුසල් ප්‍රහාණය වෙනවා කුසල් උපදිනවා. අකුසල් ප්‍රහාණය වෙවි කුසල් උපදින එකට කියනවානේ වීරිය කියන්නේ ඒකටනේ. එතකොට මෙයා තුළ වීරිය වැඩි වැඩි යනවා. මෙයා දකින්න ඉස්සරට වඩා තමා තුළ වීරිය වැඩි වැඩි යන හැටි. හොඳට තේරෙනවා. වීරියත් වැඩි වැඩි යන හැටි තේරෙනවා. ඒ වීරිය පවතින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. දැන් මිනිසු රැයක් දවාලක් නැතුව කුඹුරු අස්වද්දලා ඔන්න ගොවිතැන්පත් කරනවා. ඒ වීරිය පවතින ජීවනෝපාය. රස්සාවල් වලට යනවා. විභාගයට ළමයි මහන්සි වෙනවා. ඒ හැම වීරියක්ම පවතින්නේ පංචකාමයේ උදෙසා. සතර සතිපට්ඨානයේ සීහ පිහිටුවා පිහිටුවා මේ කරන වීරිය නුවණින් විමසීම සමේ කරන වීරිය පවතින්නේ ඒ වගේ ලෞකික දෙයක් පිණිස නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසමයි. ආන්නයකට කියනවා විරිය සම්බොජ්ජංගය. ඒ විරිය සම්බොජ්ජංගේ තමා තුල තියෙනකොට තියෙනවා කියලා දැනගන්නවා. නැතිකොට නැහැ කියලා දැනගන්නවා. අසන්තං වා විරිය සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝ තිපජානාති. තමා තුල නැතිකොට විරිය සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්නවා. යතාච අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. පංච ප්‍රජානාති. යම් ආකාරයකින් නූපං වීරිය තමා තුළ උපදිනවා. යෝනිසෝ මනසකාරය මුල් වෙලා. එතකොට එයා දකිනවා මා තුළම නූපං වීරිය සම්පෝඥංගේ ඉපදුනා. ඒ උපං වීරිය සම්බොජ්ජංගේ ආර්ය සත්‍ය අවබෝධයට භාවනා වශයෙන් වැඩි වැඩි යන ආකාරයට පේනවා. යතාච උප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා හොති. පංච ප්‍රජානාති. ඒකත් දැනගන්න. ඔන්න විරිය සම්බොජ්ජංගේ මේ ධම්මානුපස්සන භාවනා. ඒතකොට අනිත් කායගත සතිය ආදී භාවනා කරන උට වැඩෙන ಗುಣධර්ම ගැන තමයි මේ කියන්නේ. එතකොට මৌলিক වශයෙන් දැන් බලන්න ආශ්වාස ප්‍රාශ්වාස ආනාපාන සතිය කරද්දී හුස්ම රැල්ල දිහා බලන්න. අසුබේ වඩද්දී දෙතිස් කුණ පකොට්ටාසිය බලන්න. ඉරියාපතේ වඩද්දී ඉරියව ගැන බලන්නේ. ලොකු වැඩ නැහැ. මේ භාවනාවල් කර කර යනකොට අභ්‍යන්තරේ ಗುಣධර්ම වැඩෙනවා. ඒ වැඩෙන ಗುಣධර්මත් සීයෙන් බලනවා. ඒවායිති ධම්මානුපස්සනාවට. ඒවායිති ධම්මානුපස්සනාවට. එතකොට සතිපට්ඨානයේ සීය පිහිටවන කෙනාට තමයි බොජ්ජංග භාවනාව වැඩෙන්නේ. සතිපට්ඨානයේ වැඩිම තුලින්මයි බොජ්ජංග භාවනාව වැඩෙන්නේ. ඊට පස්සේ පින්වත්තුනි දැන් මේ විදිහට වීර්ය කරලා මේ බොජ්ජංගයේ වඩමින් දැන් ආර්ය ශ්‍රාවකයා ඉන්නේ. ඒතකොට මෙයා තුල මනා ප්‍රීතියක් උපදිනවා. එයාට කලින් වඩා හොඳට දැන් සතිපට්ඨානයේ සිහි පිටනවා. එයාගේ අවබෝධය පිණිස හිත සකස් වෙනවා. ඊළඟට නීවරණ වලින් බැටකන ජීවිතේ නැහැ. ඊළඟට මෙයාට ජීවිතය අවබෝධ වෙන්න ගන්නවා. ඒකට මේ තුලින් උපදිනවා නිරාමිෂ ප්‍රීතිය. නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා. දැන් ලස්සන කාරණාව මේක. මේ විරිය සම්බොජ්ජංගය තමයි ඉස්සල්ලාවේ ඊට පස්සේ තමයි මෙයාට මේ ප්‍රීති සම්බොජ්ජංගේ ආවේ. එතකොට මතක තියාගන්න එහෙනම් ප්‍රීතිය ඇත්තටම උපදින්නේ වීර්ය කරන කෙනාට. එහෙනම් ප්‍රීතියෙන් වීර්ය කරනවා කියලා එකක් නැහැ. වීර්ය කරන කෙනාට තමයි ප්‍රීතිය උපදින්නේ. එහෙනම් hinaවේවි ප්‍රීතිය භාවනා කරන්න පටන් ගන්නවා කියලා එකක් නැහැ. භාවනාව අමාරුවෙන් පටන් ගන්න තියෙන්නේ. කරගෙන යනකොට තමයි ප්‍රීතිය උපදින්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ මේක. පීති සම්බොජ්ජන්ගේ හොඳට මෙයාට නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා. මේ සතිපට්ඨානය වැඩෙනකොට. ඒ ප්‍රීතිය එයාට සසරට ඇදගෙන යන්න තියෙන එකක් නෙවෙයි. කෙලෙස් ගොඩකට ගහගෙන යන ප්‍රීතියක් නෙවෙයි ඒක. ඇයි දැන් අපිට ප්‍රීතිය උපදිනව නිකන් සාමාන්‍ය ලෝකේ ඔබට කොච්චර ප්‍රීතියෙන් ඉන්නවද? අපේ මඟුල් ගෙවල් බලන්න බෑ. ඊළඟට යාළු මිත්‍රාදීන් ආපු වෙලාවක නෑදැහිතීසින් ආපු වෙලාවක ප්‍රීතියෙන් පිනා යනවා. අවුරුදු කාලෙට කැවුම් කිරිබස් කෙසෙල් හදලා ප්‍රීතියෙන් පිනා යනවා. අලුත් ඇඳුම් ඇඳලා මේ ගන් යනකොට ඊළඟට වන්දනාවේ යනකොට ඊළඟට විනෝද චාරිකා යනකොට සින්දු අහනකොට අම්මේ විහිළු කතා බලනකොට මැච් එකෙන් ලංකාව දිනනකොට ප්‍රීති කට්ටියට නික කෙලෙස් සහිත එකක්. ඒ වුණාට මේ ප්‍රීතිය පවතින්නේ සතර සතිපට්ඨානය වැඩිම තුලින්. ඒ සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් ඒ පවතින ප්‍රීතිය යාන්ත චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා තමයි ගෙනියන්නේ. ඒක තමයි පවතින්නේ. අන්න ඒකත් තමා තුල තියෙනවද නැද්ද නූපං ප්‍රීතිය ඉපදුනාද උපම් ප්‍රීතිය භාවනා වශයෙන් වැඩි වැඩි යනවද ඒකේ ආර්ය ශ්‍රාවකයා දකිනවා මේක තමයි ධම්මානුපස්සනා භාවනාව ප්‍රීති සම්බොච්චංගය පින්තුනි මේ ප්‍රීතිය තමා තුළ වැඩි වැඩි යනකොට කය සැහැල්ලු වෙවි යනවා. සිත සැහැල්ලු වෙවි යනවා. කය සිත සැහැල් වෙවි සැහැල් වෙවි යනවා සතිපට්ඨාන හිතපේ පවත්වන්න පවත්වන්න ඉතින් කය කොච්චර සැහැල් වෙනවද කියනවා නම් ඉරිදී උපද්දන ශ්‍රාවකයෝ මේ කය කුරුල්ලෙක් වගේ අහසට ඔසවනවානේ අකනිට බඹලෝ දක්වා මේ ඕලානික ශරීරය අරන් යනවානේ එච්චර සැහැල්ලු කරනවානේ සුලම් පොදකටත් එහා දැන් මේ භාවනාවේ ශ්‍රාවකයා ගොඩාක් අය සෑහළු කරනවා. සිත සෑහළු වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ සතර සතිපට්ඨානයේ හිත පීඨවීම තුලින්. සති සම්බොජ්ජංගයෙන් පටන් ගත්තේ. අන්නේ සැහැල්ලු බව තියෙන්නේම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරයක් වෙනස. නැත්තම් සාමාන්‍ය මිනිසුන් ද සැහැල්ලු බව වෙනවනේ. ඕ ලෙවල් වලට පාඩම් කරලා කරලා කරලා ඔන්න විභාගෙ ටික ලියලා අවසාන පේපර් එක ලියලා ඉවර වෙච්ච ගමන් හරි ශනසෙලා. සහැල්ලුවා. උසස් පෙළ. ඊළඟට එක විභාග ඊළඟට කුඹුරු කොටන්න මහන්සි වෙන එක නා ඒ කුඹුරු ටිකින් කරලා මොන වීතික වපුරලා යාන්තම් සැහැල්ලුවා. ඊළඟට කරල් පැහුණාට පස්සේ වී ගෙට අරගෙන නැත්නම් ඒ කටයුතු කරනාට පස්සේ සැහැල්ලුවා. අම්මලා කියනවා මේ කෙල්ල දීග දෙන්න නැත්නම් හරි සැහැල්ලුයි කියලා. ඊට මිනිස්සුන්ට සැහැල්ලුව උපදින. ඒත් ඒ පස්සද්ධිය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන එකක් නෙවෙයි. මේ ලෞකික ලෝකේ මිනිස්සු තම තමන් හිතෙන් මවාගත්තු ලෝක බර හිතට ගන්නෙත් ඒ අය, සැහැල්ලු වෙන්නෙත් ඒ අය. සමහරට සැහැල්ලුවම බරක් වෙනවා. ඇයි ඉතින් මේ කන්නේ වැඩ ටික ඉවරයි කියලා සැහැල්ලු වීම නේද ඊළඟ කන්නේ පටන් ගැනීම? ඊළඟට සාමාන්‍ය පෙළ ඉවරයි කියලා සැහැල්ලු වීම නේද උසස් පෙළේ පටන් ගැනීම? කෙල්ලේ දීක දුන්නා කියලා සැහැල් වීම නේද ඊට පස්සේ ඒ පවුල් වල තියෙන අඩදම්බර වලට මෙදිහත් වීම පටන් ගන්නේද මේ සාමාන්‍ය ලෞකික ලෝකේ සැහැල්ලු බව කියන්නේ තවත් බරක ආරම්භයක් සතර සතිපට්ඨානයේ චිත සැහැල්ලු වෙවි සැහැල්ලු වෙනවා කියන්නේ ඒක සැහැල්ලු වෙවීමයි යන්නේ ආයේ බරෙන්නේ ඒ බරෙන්නේ කායික මානසික සැහැල්ලුවීම සිත පවතිනවා සතර සතිපට්ඨානෙ තුල. ඒට කියනවා පස්සද්ධි සම්පෝච්ඡංගය. ඒ සැහැල්ලු චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි තියෙන්නේ. විවේකයට නැඹුරු වෙලා විරාගීට නැඹුරු වෙලා නිරෝධයට නැඹුරු වෙලා නිවනට නැඹුරු වෙලා ඊළඟට තියෙනවා ඒ විදිහට දැන් මේ යාගේ හිත පස්සද්ධියේ සැහැල්ලු බවට පත් වෙනවා තියෙන්නේ. පින්තුණි ප්‍රීතියයි සැහැල්ලු බවයි අවශ්‍යයි හිත සමාධිමත් කරන්න. හිත හොඳට සමාධිමත් වෙනවා. හොඳට හිත එකඟ වෙනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය තුල හොඳට හිත එකඟ වෙනවා. ඒ හිතේ එකඟ බව ඒ සමාධිය පවතින්නේ නිවනට නඹුරු වෙලා. එහෙනම් සතර සතිපට්ඨානෙන් ඇති වෙන සමාධිය තමයි සමාධි සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ. මේ ශාසනයෙන් බැහැර ඉරිසිවරු තීර්ථකයන් යම් භාවනා ක්‍රම වලින් හිත එකඟ කරනවාද ඒ කිසිම භාවනාවක් සමාධි සම්පෝඥන්ගේ බවට පත් වෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය තුළින් සමාධියටපත් වීම තමයි සමාධි සම්පෝඥන්ගේ බවට පත් වෙන්නේ. ඒ හිත ඒ එකඟ වීම පවතින්නේම නිවනට නැඹුරු වෙලා. ආය සත්‍ය අවබෝධය කරාමයි තියෙන්නේ. එයක් තමා තුළ තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්නවා නැත්නම් නැහැ කියලා දැනගන්නවා නූපං සමාධිය උපදිනවා නම් උපදිනවා කියලා දැනගන්නවා. උපන් සමාධිය වැඩි වැඩි යනවා නම් අවබෝධය කරාම ඒකත් දැනගන්නවා. ධම්මානුපස්සනාව. මේ විදිහට සමාධිය තුලින් සමාධිය දැන් ඉපදුනාට පස්සේ ඒ සමාධිය තුලින් යථාර්ථයම දකින් දකින්නෝනේ දැන් මෙයා. ඇයි සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාජය තුලින් යථාර්ථයම අවබෝධ වෙනවා. කුමක යථාර්ථයේද? කයේ යථාර්ථය. වේදනාවේ යථාර්ථය. සිතේ යථාර්ථය. නීවර ධර්මයන්ගේ යථාර්ථය. පංච උපාදානස්කන්ධයේ යථාර්ථය. ඊළඟට ආයතන හයේ යථාර්ථය. දකිනකොට ඇලෙන් ගෙටින් වලින් හිත දුර වෙවි දුර වෙවි යනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. දැන් මේ උපේක්ෂාව කිව්වේ උපේක්ෂා වේදනාව නෙවෙයි. ඇලීම් ගැටීම් වලින් දුරු වෙච්ච හිත. හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒතකොට මේ ඇලීම් ගැටීම් වලින් දුර වෙච්ච හිත මේ උපේක්ෂාව ස්පර්ශය නිසා හටගන්න එකක් නෙවෙයි. මේ උපේක්ෂාව අවබෝධය තුලින් ඇති වෙන එකක්. සතර සතිපට්ඨානයේ සීහ පිහිටවීම තුළින් ඇති වෙන එකක්. අන්නේ උපේක්ෂාව චතුරාර්ය සත්‍ය අවබෝධයටම නැඹුරු වී තියෙන නිසා උපේක්ඛා සම්බුද්ධංගය. ඒකනේක සමාධියට පස්සේ ආවේ. ඔන්නෝග තමයි සත්‍ය බුද්ධංග කියලා කියන්නේ. එතකොට සත්‍යස් බෝධිපාශික ධර්මවලත් හයවෙනි කාණ්ඩයේ විදිහට කියන්නේ සතර සතිපට්ඨානයි සතර සම්‍යක්ප්‍රදාන වීර්ය සතර ඊරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට සත්බොජ්ජංග ගැන අපිට සත්‍විස් බෝධිපාශික ධර්මවලත් වෙන මාංග හතක් විදිහටත් ඉගෙන ගන්න තියෙනවා. ඉදාට ඉගෙන ගන්න තියෙන්නේ ඔය හතම තමයි. එතකොට එතන වෙන වෙන වශයෙන් තියෙන්නේ. මෙතනක වෙන්නේ ඒ අංග හත හොඳට සිහියෙන් දකිනවා. දැන් අතන අපි අංග අංග හතක්. දැන් ඇයි මේක ධම්මානුපස්සනාවට දැම්මේ? ඒ වෙනම තියෙන අංග හත දකිනවා. දැන් වැඩි ඕන්නේ අ පින්වතුනි විරිය කියලා ගන්නකො ඊළඟ සතර සතර සම්‍යක් ප්‍රධාන විරිය කියලා කියන්නේ විරිය හතරනේ. ඒ විරිය හතර සම්මා වායාම විදිහට මේ ධම්මානුපස්සනාවෙන් දකිනවා. ඊළඟ මේ භාවනා ඔක්කොම කරන්න ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදිපාද ඕන. කැමැත්ත ඕන, වීරිය ඕන, අදිෂ්ඨානය ඕන, නොනින් විසීම ඕන. ඒකත් සතිපට්ඨානෙට. වැඩිම පිණිස පවතින්නේ. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මات වැඩෙනවා. බොජ්ජංගත් වැඩෙනවා. ආර්ය ශ්‍රැංග මාර්ගයත් වැඩෙනවා. වැඩෙන ආර්ය ශ්‍රැංග මාර්ගයත් මේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා දකින්න එක ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. මම මේක මතක් කළේ බොජ්ජංග හත ගැන ඉදිරියටත් වෙනම ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට මේ විදිහට තමයි බොජ්ජංග තමා තුළ වැඩෙන්නේ අන් අය තුළ වැඩෙන්නේ. තමාත් අන් අය තුළත් වැඩෙන්නේ. මේ බොජ්ජංග ධර්මයන් ගැන මේ ධම්මානුපස්සනාවේ සමුදේ වයත් දකිනවා. මෙවැනි වූ දෙයක් මේ තිබෙනවා කියලා අත්ති ධම්මාතිවා 50 සතිපත්චපට්ඨිතාවති හොඳට සිහි පිටන බොජ්ජංග ධර්මයන්. එහෙම සිය පිටිනුට අවසානයේ බොජ්ජංග ධර්ම කෙරෙහිවත් හිත ඇලෙන්නේ නැති හිතක් හැදෙනවා. අනිශ්චිතෝච විහෙරති නැච කිංච ලෝකේ උපාදීති. කොහොමද රහතන් වහන්සේ කිසි දෙයකට නොඇලී වාසය කරන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සති මේ සතිපට්ඨානයේදී වදාලා ඊළඟට දැන් ওই බොජ්ජංග භාවනාව. අපි අද මේ අතරේ බොජ්ජං ගැන ගොඩාක් විස්තර කියන්න ගියේ නැත්තේ ওই දැනුම ප්‍රමාණවත්. ගොඩාක් විස්තර ඉගෙන ගන්න ඕන කායानुපස්සනාව ගැන. ඇයි පටන් ගන්න තැන. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන ඉදිරියට ඉගෙන ගන්න ලැබෙනවා තවත් විස්තර. ඊළඟට චතුරාර්ය සත්‍ය තමයි ධම්මානුපස්සනාවේ අවසාන භාවනාව. ඒ කියන්නේ නම් සතර සතිපට්ඨානයේ අවසන් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. අවසාන භාවනාව සතර සතිපට්ඨානේ චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණජ පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු. චතුරාර්ය සත්‍ය පිළිබඳවත් භාවනාවෙන් වාසය කරනවා ධම්මානුපස්සනාව. කෙසේද භික්ෂුවක් චතුරාර්ය සත්‍ය පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ ඉද බික්ඛවේ බික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති සතර සතිපට්ඨානී සිය පීඨවීම තුලින් මේ දුකයි කියලා අවබෝධ කරනවා මෙය දුක්ඛ සමුදයයි කියලා අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති මේ තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කරනවා. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානි. ප්‍රජානාති මේ තමයි දුක්ඛ නිරෝධය කියලා අවබෝධ කරනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා. පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධය මේ තමා තුළ ඇති වෙනකොට ඒ තුල සිහිය පිහිටවීම ධම්මානුපස්සන. ඊතර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ගොඩාක් විස්තර මේ දේශනාවේදී කරන්ට මම උත්සාහ කරන්නේ මක්නිසාදයන්. සතර සතිපට්ඨාන භාවනා පොතේම තියෙන චතුරාර්ය සත්‍ය විග්‍රහය තමයි අසිරිමත් දන්සක කියලා විනාඩි 20 දහම් වැඩසටහන් මාලාවක් මේ මීට කලින් කළේ. අසිරිමත් දන්සක. සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දන්සක. සසර ගමන මේ සිඳලන චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මාතෘකාවෙන් විනාඩි 20 දහම් වැඩසටහන් පෙළක් කළා. ඒ දහම් වැඩසටහන් ටික ඔක්කොම කළේ මේ සතිපට්ඨාන පොතෙන්. එතකොට ඒ ධර්ම දේශනාවත් ඇහුවනම් මේ වෙනකොට සතර සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණයෙන්ම ඔබ සරණය කළා. ඉගෙනගෙන ඒ පින ඔබට තියෙනවා. දැන් තියෙන ඉතින් යෝනිසෝමනසිකාරය තමා තුළ තියෙනවනම් තම තමාගේ තියෙන යෝනිසෝමනසිකාරයට අනුව පුරුදු කරන එක. දුක කියන එක ඒකට එහෙනම් බලන්ද මේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවෙන් තමයි එහෙනම් දුක අවබෝධ වෙන්නේ. ජාතිපි දුක්ඛා ඉපදීම දුකක් කියලා අවබෝධ වෙන්නේ. ජරාවටපත් වී ජරාපි දුක්ඛ ජරාවටපත් වීම වයසට යෑම දුක ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුක මරණම්පි දුක්ඛං මරණයටපත් වීම දුක යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං යමක් කැමැති දේදී නොලැබීම දුක පියං පියංගෙන් වෙන්වීම දුක අප්‍රියං ආ එක්වීම දුකං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දුක. සමස්තයක් වශයෙන් ගත්තු පංච උපාදානස්කන්ධයේම දුක. මේවා දුකක් කියලා අවබෝධ වෙන්නේ සතර සතිපට්ඨානේ වරනකොට. ඊළඟට එතකොට ඉපදීම කියන්නේ මොකද්ද? ලෙඩවීම කියන්නේ මොකද්ද? වයසට යෑම, මරණය මේ ආදී සියලුම අංග අසිරිමත් දන්සක දහම් වැඩසටහන තුලින් විනාඩි 20 20 වේලාවල් අරගෙන හැම එකක් ගැනම කලින් කියලා දුන්නා. දැන් ඒව කොච්චර ಉಪකාරීද මේ සතිපට්ඨාන ඉගෙන ගන්නකොට අපිට. ඊළඟට මෙයා සීයෙන් දකිනවා අයන් දුක්ඛ සමුදයෝති. දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තතර තතරාපි නන්දිනී. සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. යම් තණ්හාවක් තියෙනවද පුනර්භවය ඇති කරන ඊළඟට ආස්වාදයෙන් ඇලෙන තෘෂ්ණාව. ඒ තැන සතුටින් පිළිගන්න. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඇත්තට බුදුර මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා මේ තෘෂ්ණාව කොහෙද හටගන්නේ? යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ලෝකේ ප්‍රියයයි සම්මත ප්‍රිය ස්වභාවයෙන් පවතින දේවල් මීරි ස්වභාවයෙන් පවතින දේවල් තුල තමයි තෘෂ්ණාව පවතින්නේ උපදින්නේ කොහෙද? ඇස එහෙනම් තෘෂ්ණාව උපදින්නේ ඇහි. රූපේ විඥානේ ස්පර්ශේ චේතනාවේ සංඥාවේ විතර්කවල විචාරවල රූප කෙරෙහි ඇලෙනවා නම් ඒ ඇලීම තුල තෘෂ්ණාව උපදිනවා. හොඳට පේනවා මේ ආයතන හයව තුල උපදින හැටි මේවා. ඊළඟට තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ වීම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ අමාමහ නිවන. ඊට පස්සේ සතර සතිපට්ඨානෙ විස්තර කරනවා ඒ තෘෂ්ණාව කොහෙද නිරුද්ධ වෙලා යනවා නම් නිරුද්ධ වෙන්නේ. මේ තෘෂ්ණාව නිරුද්ධ වෙලා යන්නේ කොහෙද? මේ ලෝකේ මේ ප්‍රිය ස්වરૂපයෙන් පවතින මිහිරි ස්වභාවයෙන් පවතින දේවල් තුලම තියෙන තෘෂ්ණාව තමයි ප්‍රහාණය වෙන්නේ. කොහෙද? ඇස. ඇස, කන, නාසය, දිව, කය, මනස තුල තියෙන තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. එහෙනම් අපේ ඇහැ, කන, නාසය, දිව, කය, මනසේ තෘෂ්ණාව තියෙනවා. නිරුද්ධ වෙන්නේ කොහෙද මේ තෘෂ්ණාව? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආරමුණු වල. එහෙනම් මේ බලන රූප, ඇහෙන ශබ්ද, රස, මේ ගන්ධ, රස, පහස අරමුණු වල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඒව ඇහෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් දැනගන්න විඥානය තුළ තෘෂ්ණාව බැසගෙන තියෙනවා. දැන් බලන්න එකක් එකක් ගානේ තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ওই තුනේම එකතු වීම ස්පර්ශය තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. සංඥාව තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. චේතනාව තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. විතක්ක ਵਿਚාරවල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට තියෙන ආසාවේ තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ආසාවෙත් ආසාව තියෙනවා. ඒ සියල්ලම නිරුද්ධ වෙනවා අරහත් වේදී. ආශ්චර්යයි. ආශ්චර්යයි. රහතන් වහන්සේලාට දැස කනනාසේ දිවකයි මාස තියෙනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාද රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් දෙනවා. තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාටද විඥානය පහළ වෙනවා. තෘෂ්ණාව. රහතන් වහන්සේලාගේද ස්පර්ශයක් ඇති වෙනවා. තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාද හඳුනා ගන්නවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාද චේතනා පහළ කරනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාටද විතක්ක ਵਿਚාර ඇති වෙනවා තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැති තැන කොහොමද තෘෂ්ණාව නැහැ? මේ පාරිශුද්ධ භවත කියන නාමය කුමක්ද? අමාමා නිවන. ඒ වහාහි යමාමානි සතිපට්ඨානෙන් දකින කුමක්ද මේ සඳහා ගිය මාවත සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක කරුණ ගැන අශිරිමත් දන්සක දහම් වැඩසටහනින් කියලා දුන්නා. ඒ මාර්ගාංග තමා තුළ වැඩෙන හැටි, ඒ මාර්ගය තුලින් අමාමහා නිවන ඒ ඒ සාක්ෂාත් කරන හැටි ශ්‍රාවකයා දකිනවා. මෙන්න මේකට තමයි ධම්මානුපස්සනාවෙන් චතුරාර්ය සත්‍ය දකිනවා කියන්නේ. තමා තුළ ආර්ය සත්‍ය අවබෝධය තියෙන මේ විදිහට අනිත්‍යය තුළ ආර්ය සත්‍ය තියෙන මේ විදිහට එතකොට අජ්ජත් බහිද්ධා වශයෙන් ධම්මානුපස්සනාව වෙනවා එහිද සමුදේ වය දකිනවා අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයටත් නොඇලී යනවා අනිශ්චිතෝච විහෙරති නැතකින් චිලෝකේ පාති රහතන් වහන්සේලා කියන්නේ කවුරු වගේ පිරිසක් බුදුරජාණන් වහන්සේ කවුරු වගේ කෙනෙක්ද? අමාමා නිවන කියන්නේ කොහොම එකක්ද? ඒකාන්තයෙන්ම ඒ සඳහා කියන්න පුළුවන් මෙච්චරයි. ඒතං සන්තං එක ශාන්ත දෙයක්. ඒතම් පණීතං එක ප්‍රණීත දෙයක්. යදිදං සබ්බ සංඛාර සමතෝ එතන තමයි සියලු සංස්කාරය සංසිඳුන තැන. තණ්හක්ඛයෝ තණ්හාව ශ්‍රය වෙච්ච තැන. විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. නොයලොන නිදහස් වන තැන. ඒ අමාමහ නිවනයි. ඒ අමාමහ නිවන ඒකාන්තයෙන් සාක්ෂාත් කරගන්න. මේ පින් හේතු ආසනාම වේවා. සාදු සාදු. ඒ නිසා පින්වත්නි, ඊටාම සතුටු වෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයේ කොච්චරම් කොයිතරම් පිළිවෙලට ගුණ වෙලා තියෙනවද? කොයිතරම් පිළිවෙලට ගුණ වෙලා තියෙනවද? සතර සතිපට්ඨානේ කොච්චර මිහිරිව වැඩෙන එකක්ද? මේ ලෝකේ කොයිතරම් ශාන්ත දෙයක්ද? කොයිතරම් ප්‍රණීත දෙයක්ද? මේ සතර සතිපට්ඨානේ. ඒකයි ඒ රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ වෙනුවෙන්ම වරයක් ඉල්ලනවා නම් මම ඒ වරය වෙනුවෙන් ඉල්ලන්නේ මේ ලෝක සත්වයා තුළම කායानुපසනාව පිටාවා කියලා. මේ සතිපට්ඨානේ පටන් ගන්න ඉතින්. මේ කායानुපසනාව මිශ්‍රි දෙයක්. මේ සතිපට්ඨානේ අමූර්තයක්. මේ තුලින් තමයි සියලු දේවල් වැඩෙන්නේ. දැන් ඊතුරු ගුණ ධර්ම බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නකොට තේරෙයි සතර සතිපට්ඨානෙන් තොරව එක බෝධිපාශික ධර්මයක් කතා කරන්න බෑ. ඔක්කොම වැඩෙන්නේ එතනින්. ඒකයි ඒකායන ඔයම් භික්කවේ මක්කෝ සත්තානං විසුද්ධියං ශෝක පරිද්දවාන සමතික්කමයි කියලා වදාළේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ අවසානයේට වදාලා පින්වත් මහණෙනි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සතර සතිපට්ඨාන ධර්මය යෝහි කෝච බික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨාන එවම් භාවේය සත්වස්සානි මේ විදිහට අවුරුදු 7ක් වඩන්න තස්ස දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකංකං අනිවාර්යෙන් පල දෙකෙන් එකකට ලැබෙනවාමයි දිත්තේ දිත්තේ ධම්මයඤ්ඤා මේ ජීවිතේම අරහත්ත්වයටපත් වෙනවා සතිවා උපාදිශේෂේ අනාගාමිතා කෙලිස් පොඩ්ඩක් හරි ඉතුරු වුණොත් අනාගාමී එක්කෝ අනාගාමී වෙනවා නැත්නම් රහත් වෙනවා. අවුරුදු 7ක් නෙවෙයි 6කින් පුළුවන්. 5කින් පුළුවන්, 4කින් පුළුවන්, 3කින් පුළුවන්, 2කින් පුළුවන්, අවුරුද්දකින් පුළුවන්, මාස 7ෙන් පුළුවන්, මාස 6ෙන් පුළුවන්, මාස 5ෙන් පුළුවන්, මාස 4ෙන් පුළුවන්, මාස තුනෙන් පුළුවන් මාස දෙකෙන් පුළුවන් මාසෙන් පුළුවන් අර්ධ මාසෙන් පුළුවන් දවස් 15 ඒද පසෙක තැබීම හරියට වැඩුවොත් දවස් 7ක් ඇති කිව්වා. හරියට වැඩුවොත් දවස් 7ක්. මේ විදිහට පිළිවෙලට පොත් බලාගෙන කරන්නේ කන් නෙවෙයි. කායano ආනාපානසතිය වඩනකොට ඒ තුලමයි වේදනාව ගැන තේරුම් ගන්නෙ. ඒ තුලමයි සිත තේරුම් ගන්නෙ. ඒ තුලමයි නීවරණ තේරුම් ගන්නෙ. ඒ තුලමයි පංච පංස්කන්ධය තේරුම් ගන්නෙ. ඒ තුළමයි ආයතනයේ ක්‍රියාත්මක වීම තේරුම් ගන්න. ඒ තුළමයි බොජ්ජංග වැඩෙන්නේ. ඒ තුළමයි ආරි සත්‍ය අවබෝධ කරන්නේ. හරියට වැඩුවොත් 17යි කිව්වා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ සංසාරේ පූරිත පින් තියෙන අයට මේ අමා මහ නිවන් මඟ ඇහෙනකොට ඒත් දවස් 7 නිදහස් වුණා. දානේ පාත්‍රය ගෙනල්ලා මේ ආසනයේ තියලා ඉඳගෙන බාහන බහව සතිපට්ඨානි වල රහත් වෙලා දානේ ටික වළඳනවා. දානේ වළඳලා පාත්‍රයේ තියලා භාවනා කරලා නැගිටලා ඊළඟ උදේට දානේ පින්ඳ පාත වඩින්නේ රහතන් වහන්සේ නමක්. මේ භාවනාවට ඉඳගෙන දවස් 7කින් නැගිටිනවා ආරක් නැතුව ඉඳගත්තේ සසරේ යන කෙනෙක් නැගිට්ටේ රහතන් වහන්සේ නමක්. ආශ්චර්යයි. ආශ්චර්යයි. අద్භූතයි. අద్භූතයි. මේ තමයි සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානෙ මිහිර අපි කාටත් දැනේවා. සතර සතිපට්ඨානෙ තුලම සිහි පීඨාවා. අමාමහ නිවන අවබෝධ කරන්තම මේ පින් හේතු ආසනාම වේවා.